ධර්මානුශාසනාව වෙසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන ධර්මදේශනා මාලාවේ අද දේශකයන්න් වහන්සේ කොළඹ නමය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය අධ්‍යයන අංශාධිපති රාජකීය පඬිත ආචාර්ය පූජ්‍යපාද පිටිගල විජිතනායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. සදහවතුනි සංඝයා වහන්සේලාගේ න්‍යාය ප්‍රතිපන්න ගුණය පිළිබඳවයි අද ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ.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 බිලාසී පින්වත් මෙහෙණින් වහන්සේ අතුළු කොටගත් මව්වරුනි පියවරුනි තරුණ මහත්මාතුනි දරුවනි උදා වුනේ සමස්ත ලෝක සත්‍යයටම සතුටු වන්න පුළුවන් ඒ වගේම තව පැත්තකින් දුම්නසටපත් වෙන්නත් කරුණ යෙදෙන ඒකාතකින් සමදනාතම සුඛ සැපය ගෙන දෙන අනුස්මරණීය ශ්‍රේෂ්ඨ දවසක් වෙසක් පුණු පොහෝ දවස. සමස්ත ලෝක සත්‍ය සතුටවන්ත හේතු වන්නේ කිම? මේ ලෝකයේ පරම සත්‍ය අවබෝධ කරගත් ලෞතර බුදුරජාණන් වහන්සේගේ උපත ගැන සිතනකොට විනවහන්සේගේ උත්තරීතර බුද්ධත්වයට පත්වීම ගැන සිතනකොට උද්දාමට පීතට සොම්නසට පත්වන්න පුළුවන්. උන්වහන්සේගේ ජීවිත කාලය තුල 85 වසරක් ජීවත් වූ ජීවිතේ 45 වසරක් තිස්සේම සමස්ත ලෝක සත්‍යයට සේවය කොට යායුතු මග නොමග දක්වමින් කටයුතු කොට පිරිනුවම් පා වදාළ සිහිපත් වෙනකොට සමදනාග සිස්සතන්හි දෝමනස්ස නැත්තම් අසතුටක් ඇති වෙනවා කොහොම නමුත් බුදුතුමන් වහන්සේගේ තෙමගුළු සිහිපත් වූ අතිශ්‍රේෂ්ඨ වූ උතුම් දිනයයි සමරනු ලබන්නේ. උන්වහන්සේට දක්වන්න පුළුවන් පරම පුෂ්පෝපහාර නම් කිම? උන්වහන්සේ දසා වදහළ උතුම් ධර්මයේ නිසි පරිද්දෙන් අවබෝධ කොටගෙන එකී ධර්මානුකූල ප්‍රතිපත්තිගරුක ජීවත් වෙනවා නම් ඒ තමයි උන්වහන්සේට දක්වන පරම පුෂ්පෝපහාර වන්නේ. ධර්මයේම පරම සැපත කොට සලකන්ට ඕන. ධම්ම ධර්මයේම එකම කොඩිය කොට එකම සහනය කොට සැපත කොට ආලෝකයේ කොට සලකන පිරිසට ඒ මාගේ බුදුරජාණන් වහන්සේගේ බුදුත්තමයන් වහන්සේ නමක් දැයි දැන හඳුන ගන්නට පුළුවන්කම තියෙනවා. මේ වෙසක් උතුම් දවස සිහිපත් කිරීම වශයෙන් ඔබ සෑම දිනාට ගුවන් විදුලි ඔස්සේ ඒ උතුම් බුදුරුවනේ ධම්රුවනේ සංගරුවනේ ගුණයන් අසා දැන ගැනීමට අවබෝධයක් ඇති කර ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා. ඒ ඔස්සේ බලනකොට අද මට ලැබී තිබෙන මාතෘකාව තමයි උතුම් මහ සංගරුවනේ ගුණ සිහිපත් කරන ඥාය ප්‍රතිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඒ ශාවක සංඝ වූ මහා සංගරුවන ඥායපටිපන්නෝ ඥායපටිපන්නයි කියන මේ උතුම් ගුණාංගය ඒ ඔස්සේ තමයි අද දේශනේ පවත්වනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රාවක පිරිසෝ මේ මහා සංගරුවන පින්වත් සෑම දෙනාම දන්නවා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ආදි කොට ඇති ඉන්වහන්සේලාගෙන් ආරම්භ වෙච්ච මේ උතුම් ශාසනය මේ දක්වා නොකඩකොට අවිච්ඡින්නව පැවතගෙන ඉනු ලබනවා බුදුරජාණන් වහන්සේ ලොවට පෙන්වා දුන් නැත්නම් සමාජයට යොමු කළ නවතම සමාජය නම් මේ භික්ෂු සමාජයයි. උන්වහන්සේලා හඳුන්වන සුවිශේෂ නමක් තිබෙනවා. ඒ තමයි ශක්තිපුත්තියෝ ශාක්‍යපුත්‍ර සීහනාග චූල සීහනාග සූත්‍රයේ දක්වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට උන්වහන්සේ දුන් ආවාදය ශුඤ්ඤා පරප්පවාදා සමනී අඤ්ඤේහි ඒව මේතම් භික්ඛවේ සම්මා සීහනාදන් නදත මහණෙනි මගේ ශාසනයේ පමණයි සැබෑ වූ ශ්‍රමණයන් වහන්සේලා දකින්ට ලැබෙන්නේ. ඒ සැබෑ ශ්‍රමණයන් වහන්සේලා මගේ සසුනි පමණක් ශාසනයේ පමණක් දක්ට ලැබෙන්නේ ඇයි? මගේ ශාසනයේ මගේ ධර්මයේ පමණයි කෙලෙස් නැති කරන මාර්ගයක් ගැන සදහන් කරු ලබන්. අන් කිසිදු දහමක් තුල අන් කිසිදු ආගමක් තුල ඒ ගැන පැහැදිලි දැක්මක් ඇත්තේ නැහැ. ඒ නිසා මගේ ශාසනයේ ප්‍රතිපදාව අනුගමනය කොට උතුම් නිර්වාණ ආબોධයට පත්වන්න පුළුවන්කම තියෙනවා. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මෙකී මාර්ගඵලයන්ට පත්වීමට පුළුවන්කම ලැබෙන්නේ මගේ ශාසනයේ සිටින අයටම පමණයි. ඒ නිසා මගේ ශාසනය තුල පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි සැබෑ වූ ශ්‍රමණයන් වහන්සේලා දකින්ට ලැබෙන බව උන්වහන්සේ අවධානයෙන් දේශනා කරන් තිබුණා. මහා සංඝ රත්නයේ නැමැති එසේත් නැත්නම් බුදුරජාණන් වහන්සේ ඇතිකළ මේ සිංහ සමාජයේ පින්වත්නි ලෝකයේ පහළ වෙච්ච පැරණිම තම ඓතිහාසික සමාජ වශයෙන් සිංහ සමාජ නම් හඳුන්වන්නට පුළුවනි. ඒ සිංහ සමාජය නිර්මාණය කළේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්. ඒ ශ්‍රාවක සංඝ සමාජය අවශේෂ ආගම් තුල දක්වනු ලබන ශ්‍රාවක සමාජයට වඩා සුවිශේෂූ ගති ලක්ෂණ වලින් සමන්විත වුණා. පැවිදි බවට පත් වූ සියලු දෙනා වහන්සේ එකම අදිස්ථානයෙන් එකම පැතුමෙන් එකම බලාපොරොත්තුවක් සබාගෙනමයි ශාසනයේ පැවිදවන් පිදුනි. ඒකායන අරමුණ ඒකායන පරමාර්ථ නම් කිම? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය. සියලු කෙලෙසුන් කෙලෙස් සියලුම දුක්ඛ දෝමනස්යන් දුරුකොට නිවන් සුව පසක් කර ගනිමි කියන අදිටන ඔස්සේ තමයි උන්වහන්සේලා පැවිදි බවට පත්වන් තිදුනේ. එකී සංඝ සමාජයේ තුල විවිධ පළාත් වලින් පැතිවලින් දිශාවලින් පැමිණිච්ච අය මහානවන්ත එදා සිදු වුණා. හරියට පහාරාද සූත්‍රය දක්වන විවිධ පළාත් වලින් ගලාගෙන එනු ලබන ගංගාව හා සමානයි. නොඑක් මාදලී ගංගා ජලය එකතු වෙනවා. ඉන්දියාව දෙස බලතොත් යමුනා අචරවතී ගංගාදී සුවිශාල ගංගාව සඳහන් වෙනවා. ලංකාව දෙස බලතොත් මහවැලි කැලණි කළු වලවේ ගංගා මෙවන් යෝධ ගංගාව ගලා බසින මේ සියලු ගංගා ජල කඳ මහා සයුර කරයි ගමන් කරනු ලබන්නේ යොමු වනු ලබන්නේ සාගරයේ කෙකුතුවන් තොබ්බෙන් විවිධ නම් වලින් මේ ගංගා ජලය අපි හැඳුන්වවත් මහා සාගරයේ කෙකුතුනාට පස්සේ අපි කාටවත් කියන්න පුළුවන්ද අසවල් දිශාවේ තිබෙන්නේ කැලණි ගඟින් ආපු ජලයයි අසවල් පැත්තේ තිබෙන්නේ කළු ගඟින් ආපු ජලයයි මෙසේ වෙන්කොට දක්වන්න පුළුවන් ද බෑ ජහන්ති පුරිමානි නාම ගොත්තානි පෙර හැඳුන්වූ නම් ගොත් තියෙනවා නම් වංශ නාම පෙළපත් නම් තියෙනම නම් එකීමකී සියලු නාමයෝ අත්හැරීමටපත් වෙනවා එකම පුදු නාමයෙන් හඳුන්වන් තිදෙන්නේ මහා සමුද්දෝ මහා මුහුද ඊට පරිබාහිර වචන කතා කරන්ට බෑ බුදුරජාණන් වහන්සේත් වදාළෙකිම මේ මගේ ශාසනෙත්වය හා සමානයි මෙතන ශාසනය කියන්නේ භික්ෂු ශාසනය මගේ ශාසනයටත් විවිධ පැතිවලින් දිශාවලින් ශාස්ත්‍රියෝද බ්‍රාහ්මණයෝද වෛශ්‍රයෝද සුද්‍රයෝද චණ්ඩාලාදී වශයෙන් නොඑක් මාදලේ විචිත්‍රෝත් ජන සමාජ විසනා පුද්ගලය අවදින් මගේ ශාසනයේ පැවිදි බවට පත් වෙනවා. එසේ පැවිදි වුණාට පස්සේ ජහන්ති පුරිමානි නාමගොත්තානි ගිහි සමාජය හැඳුන්වූ නම්ගොත් තිබෙනවා නම් පිළපත් නම් තියෙනවා නම් ඒ සියල්ල බැහැර කරන් පිදෙනවා. එකම නමින් හඳුන්වන් පිදෙනවා. එකී එකම නම නම් කිම? ශක්‍ය පුත්‍රයෝ ශාක්‍ය පුත්‍ර ශාක්‍ය පුත්‍ර කියන්නේ සකපුත්තා කෙනෙක්යි. නමුත් අපේ සමාජයේ බොහෝ උවසුවසියන්ගේ මුවේ තිබෙන වචනීය නම් කිම බුද්ධ පුත්‍ර සමාර්ථ තමන් ගෙදර සිටින දුව පුතාටත් සෙනෙහස නිසා සමහර විට බුදු පුතා කියන්ට බැරි කමක් නැහැ. නමුත් සැබෑම වශයෙන් බුද්ධ පුත්‍රයෝ නම් වික්ෂුන් වහන්සේමයි. සූත්‍රයේ දක්වන නාමය නම් කිම ශක්‍ය පුත්‍රයෝ ශාක්‍ය පුත්‍ර ශක්‍ය පුතා කිව්වත් එකයි බුදු පුතා කිව්වත් එකයි ඒ හැම දෙයකින්ම නියෝජන වන්නේ එකම සමාජයයි ඒ තමයි භික්ෂු සමාජය භික්ෂුන් වහන්සේ පින්වත්නි පුණ්‍යක්ඛෙත්තං අනුත්තරං ගිහි පින්නතුන් සමදනාටම පින් කෙතක් හා සමකොටයි දක්වන්නේ පින් කෙතක් කියලා කියන්නේ ඔබ කරනා වූ කුසල කර්ම පින්කම් ඒවා බීජ වැපිරීමට සුදුසු යෝග්‍ය කුඹර නම් කෙතනම් භික්ෂුන් වහන්සේ නැමැති මේ කුඹරයි ගොවි මහත් මහත්තුරු වශයෙන් දායක පින්නතුන් පින්වතයන් කර්මයේ කර්මඵල විශ්වාස සබාගෙන මේ පින් කෙතෙහි විවිධ මාර්ගදී පුණ්‍ය නැමැති පින් නැමැති කුසල නැමැති බීජ වැපිරීම සිදු කරනවා ඒ නිසා නියම සස්ස ඵලය ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඔබ තුල සද්ධාව තිබෙනවා, වගේම ප්‍රඥාව තිබෙනවා. ඒ සද්ධාවයි ප්‍රඥාවයි කියන්නේ හරියට පින්වත්නි අපේ බුද්ධාගමේ පින්කමක් කිරීම උපකාරවත් වන සුවිශේෂ දේවල් පෝරහා ජලය හා සමානයි කුඹරකට අවශ්‍ය. පෝරහා ජලය හා සමානයි. සද්ධාවයි ප්‍රඥාවයි කොහොම වෙතත් මේ මහා සංඝ රත්නයේ ගුණ බුදු මුවින්ම පිට කරමින් බුදුරජාණන් වහන්සේම දේශනා කර වදාළ සූත්‍ර පාඨයේ કોઈ මා දේශනා ක්‍රාන්තිදුනි මාත්‍රකා වශයෙන් දීඝනිකායේ මහා ගෝවින්ද කෙන සූත්‍ර දේශනාවේ ඇතුළත් වන ගාථා මේ දේශනා පාඨයේ කීමා ඉදිරිපත් කළේ සුපඤ්ඤත්තා කෝපනතේන භගවතා ශාවකානං නිබ්බානගාමිනී පටපදා සංසන්දති නිබ්බානං චේව පටිපදාති සේයතාපි නාම ගංගෝදකං යමනෝදකං යමනෝදකේන සංසන්දති සමේති මේ ආදි වශයෙන් වදාළිකෙම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවක සංඝයාට උතුම් නිර්වාණ ගාමී ප්‍රතිපදාව ඒ මාර්ගය මැනවින් දේශනා ක්‍රාන් සිදුන දක්වන් සිදුනා. කොයි විදිහෙද කිවතොත් යම් යම්සේ ගංගා ජලය යමුනා නදී ජලය හා සංසන්දනයේ වේද සැතදෙයිද සමාන වේද එසේම නිර්වාණය හා ප්‍රතිපත්තිය සංසන්දනීය වෙනවා සැතදෙනවා නිර්වාණයයි ප්‍රතිපත්ති ප්‍රතිපදා මාර්ගයයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ඒ අනුකූල ප්‍රතිපත්ති සම්පූර්ණ කොට නිවන අවබෝධ කර ගැනීමට කටයුතු කරනවා. පින්වත්නි මේ තමයි බුදුහාමුදුරන්ගේ දේශනය. එසේනම් මෙහිදී විශේෂ වශයෙන් අපි දේශනාවට යොමු කර ගනු ලබන්නේ ඒ උතුම් ගුණාංගයන් අතුරින් මහ සංගරුවනේ ඥාය ප්‍රතිපන්නෝ කියන ගුණාංගයයි. මෙතන ඥාන කියන්නේ කිම? ඥාය කියලා හඳුන්වන්නේ නිවනට කියන නමක්. නිවන හඳුන්වන වචනයක් තමයි ඥාන. එයින් අදහස් කළේ කිම? ඥානේ කියලා පැමිණිච්ච කෙනෙකුටයි වෙනත් වචන වලින් කිවතොත් බුද්ධියේ කියලා පැමිණිච්ච ප්‍රඥාවේ ඉහළම තලයටපත් වූ උතුමන් වහන්සේලාටයි උතුම් නිවන පසක් කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. පින්වත්නි එසේ බලනකොට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ නිර්වාණගාමී ප්‍රතිපදාව අනුගමනය කරමින් සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කරමින් උතුම් නිවන පසක් කර ගැනීමට කල යුතු ද සඵල කර ගනිමින් පසක් කර ගනිමින් උන්වහන්සේලා කටයුතු කරන් පිදුන නිසා ඥායපටිපන්නයි ඒ මහා සංගරුවන ඥායපටිපන්නයි කිව්වේ එතකොට නිමනට පිළිපන් උතුමන් වහන්සේලා වන් නිසා පින්වත්නි ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ඒ නිර්වාණ ගාමිනී මාර්ගය අනුගමනය කරමින් උන්වහන්සේගේ දේශනාව ඔස්සේ තම ජීවිතයේ සකස් කරගත් උතුමන් පිරිසක් වශයෙන් මේ මහා සංඝරත්නය හඳුන්වන්නට පුළුවනි. බික්කු කියන වචනේම අර්ථයේ බලතොත් සංසාරේ භයං ඉක්ඛතීති බික්කු සසරේ බිය දකින නිසා බික්කු කියලා කියනවා. සසරේ බිය කියන්නේ කුමක්ද? මේ සංසාරේ ගැන සිතනකොට අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ කුබ්බා කෝටින පඤ්ඤායති මේ සසරේ මුලක් සොයන් සමාරුයි මුලක් සොයන් තමාරු නම අගක් දකින්ට කෙලවරක් දකින්ට පුළුවනි. අග්මුල් නැති සසරක් නෙවේ මේ සසර. මේ පාඨයට සමාරුට අරුත් දක්වන්න පුළුවනි කෙනෙකුට අග්මුල් නැති සසරක් කියලා. එහෙම තමයි බොහෝ පොත්පත් වල දක්වනු ලබන්නේ. නමුත් නියම අර්ථය නම් කිම? මුලක් සෙවිය නොහැකි නමුත් අගක් දැකිය හැකි කෙලවරක් දැක හැකි සසදකුයි මේ සසර. පින්වත්නි ඒ අගනන්තිම නිවන නැමැති කෙලවරයි. සසරේ කෙලවර නිවනයි. සසරේ මුලක්ෂයන්ට බෑ කියන්නේ ඇයි? එපමණ කලක් ඔබත් මමත් සියලු සත්‍යවමත් මැරෙමින් උපදෙමින් උපදෙමින් මැරෙමින් මේ සසර ගමන් කර තිබෙන නිසායි. පුනරපි ජනනම් පුනරපි මරණම් පුනරපි ජනනී ජටරේ සයනම් යලි උපදිනවා යලුදු මැරෙනවා යලි යලි මව කුස යලි උපදිනවා මෙසේ උපදෙමින් මැරෙමින් සසර සැරිසරන සත්‍යාගේ දුක්ඛිත తত্ত্বය මනමින් අවබෝධ කරගෙනයි පැවිදි බවට කෙනෙක් පත්වන්ත යමුවන් පින්වත්නි මේ සංසාර ගමන ගැන බුදුරජාණන් වහන්සේම දේශනා කළේ කිම අච්චරා සංඝාත මත්තම් පිටේ භික්කවේ භවං නවන්නේමි මහණෙනි අසුරුසනක් ගහන මොහොතක් නමුත් මේ භවයේ මේ සංසාර පැවැත්ම හොඳයි සුඛයි සැපයි කියලා මම අසුරක් ගහන මොහොතක් නමුත් වර්ණා කරන්නේ නැහැ අසුරක් ගහන මොහොතක් නමුත් නිමේෂයක් නමුත් වර්ණා කරන්නේ නැහැ ඒ තරම් සංසාර ගමන දුක්ඛදායකයි සසර ගමනේ දුක්ඛ తত্ত্বය අතුබුලක්ෂේ පසක් කරගත් මාගේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ මේ සමාජයේ අන්ධ මන්දව ගමන් කරන සමාජය අලලා උන්වහන්සේ දේශනා කළා සසර සරණා නුබලාට පරම සුඛය සැපතක් තිබෙන බව ඒ නිසා අත්ති නිස්සරණං ලෝකෝ සසර සරණා ඔබට නිස්සරණං අත්ථි ඊතර වීමක් ගැලවීමක් මිදීමක් විමුක්තියක් සැපතක් තිබෙනවා. ඒ නිසා නුන්වහන්සේ අවධාන කළේ අජාතං අභූතං අකතං අසංකතං කියන වචන වලින් හඳුන්වන ජාත භූතකත සංකතෝ මේ සත්‍යයට අජාත අභූත අකත අසංකත නමින් හඳුන්වන karma විමුක්තියක් ශාන්තියක් නිවනක් තිබෙන බව පින්වත්නි ඒ නිවන අවබෝධ කර ගැනීමට අදාස ඔස්සේ තමයි විශේෂයෙන්ම පැවිදි බවට පත්වන්නේ. හැබැයි බුද්ධ කාලීනවත් ඔබට සිහිපත්වන්න පුළුවනි. සෑමදෙනාම පැවිදි බවට පත්ුනේ මේ අදහස ඔස්සේමද කියන කාරණේ. සමහර විට වක්කලී සූත්‍ර ඔස්සේ බලතොත් ඔබට වැටහෙනවා ඇති නේද? විනයන් බලාපොරොත්තු තබාගෙන වක්කලී වැනි අය ශාසනයේ පැවිදි බවට පත් වූ බව එකම පැතුම වුණේකම බුදුරජාණන් වහන්සේගේ නිත් පිනවන සිත් පිනවන රූප ශ්‍රියාවදස බල බලා සිටීමයි නමුත් අන්තිමේදී වක්කලී හාමුදුරන්ටත් බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා සිදු කළා අමාරුවෙන් අමාරුවෙන් කොහොම නමුත් සුමකට ගන්න පිළිදුනා යෝකෝ වක්කලි ධම්මං පස්සති සෝ මං පස්සති යමෙක් වක්කලි මා වදාළ ධර්මයේ නුවණින් අවබෝධ කර ගන්නව නම් එබඳු කෙනා තමයි මාව නිසි පරිද්දෙන් දකින කෙනා ධර්මයේ තුලින් පුළුවෙනි මාව දකින්ට මෙතනම් ධර්මයේයි හඳුන්වන්ට යුතුනේ කිම පින්වත්නි ඒ තමයි පටිච්ච සමුප්පාද ධර්මය එදා බුදු නුවණින් පසක් කරගත් ලෝක යථාර්ථ සත්‍යතාවයේ සත්‍ය දර්ශනය නම් මේ පටිච්ච සමුප්පාද ධර්මයේමයි මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ඔස්සේ ලෝක යථාර්ථුන් වහන්සේ හිලිපෙහෙලි කරන් පිදුනා මේ ලෝක කියන්නේ ඇයි ලෝකෝ ලෝකෝතිකෝ භන්තේ උච්චති කිත්තාවතානුකෝ භන්තේ ලෝකෝති උච්චති ලෝක ලෝක කියන්නේ මන්දයි වික්ෂුන් වහන්සේ ප්‍රශ්න කළ මොහොතේ මාගේ බුදුරජාණන් වහන්සේ වදාළකෙම ලුජ්ජති පලුජ්ජති ලෝකෝ මහණෙනි කැඩීමට බිඳීමට සිදීමට චංචල බවට සසල බවට වෙනස් වීමට විකාරත්වයට විපරිණාමයට පත්වන නිසා සෑම දෙයකම කියන නමක් තමයි ලෝක බාහිර විශ්වයේ පමණක් නෙවෙයි ලෝක මේ බණ කියන මමත් බණ අසන ඔබත් මේ නිත ගැටනා භෞතික වස්තු යමක් වේද ඒ සියල්ලමත් වින්වත්නි ලෝක නමින් හඳුන්වන් තිදුනා එසේනම් ඒ ලෝක නමින් හඳුන්වේ කෙටියෙන්ම කිවතොත් හේතු ප්‍රත්‍යයෙන් හටගත් සෑම දේ හේතුඵල සම්බන්ධතා ඔස්සේ සකස් වූ හැදූ වැඩූ නිර්මාණ වූ යමක් වේද ඒ සෑම දෙයකම කියන නමක් තමයි ලෝක පින්වත්නි මේ ලෝකයයි ඇතබොලක්සේ අවබෝධ කරගන් තිබුණේ බුදු නුවණින් බුද්ධෝ සබ්බඤ්ඤත ඥානෝ ඒ මාගේ බුදුරජාණන් වහන්සේ නම් ਸਰුවක්තා ඥානින් යුක්තයි සියල්ල ඇතබොලක්සේ පසක් කරගත් උතුමන් වහන්සේ වෙන නිසා උන්වහන්සේ අනුගමනය කරන පිරිස ශ්‍රාවක පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස සිව්වණක් පිරිසක් සිටිනවා පින්වත්නි ශ්‍රාවක පිරිස අතුරෙන් ප්‍රධානත්වය දරන ශ්‍රාවක පිරිස තමයි භික්ෂු පිරිස නැත්නම් භික්ෂු සමාජය ඊනට භික්ෂුණී පිරිස උපාසක පිරිස උපාසිකා පිරිස මේ සිව්වන පිරිසම අමතා බුදුරජාණන් වහන්සේ වදාළේ එකාතකින් බලතොත් ධම්මදීපා ධම්ම සරණා අනඤ්‍ය සරණා ධර්මයේ ප්‍රදීපයක් කොටගෙන ධර්මයෙන්ම එකම සරණ කොටගෙන එකම පිහිට කොටගෙන ජීවත්ව වාසය කරව ධර්මයේ ජීවිතයට සම්බන්ධ කර ගනිමු යෝ යම්කිසි භික්ෂුවක් වේවා යම්කිසි ශ්‍රාවක ශ්‍රාවිකාවක් කවුරු හෝ වේවා මා වදාළ ධර්මයේ අනුගමනය කරනවා නම් ප්‍රතිපත්තිගරක ජීවත් වෙනවා නම් සෝ තථාගතං සක්කරෝති ගරු කරෝති මානීති පූජේති පරමාය පූජාය පටිපත්ති පූජාය ඉබුදු කෙනා උසස්ම වූ ප්‍රතිපත්ති පූජාවෙන් මා පූජා කරන්නෙක් බවට පත්වෙන බව උන්වහන්සේ අවධානයෙන් දේශනා කරන් තිදුනා පින්වත්නි භික්ෂුන් වහන්සේ සුවිශේෂයි උන්වහන්සේලා තමයි අවශේෂ පිරිසටත් ආදර්ශයක් බවට පත්වන්නේ භික්ෂුණී සමාජය උපාසක සමාජය උපාසිකා සමාජය එකී සමාජ තුනටත් ආදර්ශයක් වන්නේ භික්ෂු පිරිසයි. එසේනම් භික්ෂුන් වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ විශේෂ අවධානය යොමු කරන් තිබුණා. උන්වහන්සේ නිබද නිරන්තරයෙන්ම භික්ෂුන් වහන්සේගේ විනය ගරුකත්වය, ධර්ම ගරුකත්වය, ප්‍රතිපත්ති ගරුකත්වය උන්වහන්සේ බලාපොරොත්තු වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අවදා ආවාදාන ශාසනා ඔස්සේ ඒ භික්ෂුන් වහන්සේගේ ජීවිතේ හැඩගස්වා ගන්න පිදුණා. පින්වත්නි යම් කෙනෙක් මේ ධර්මයේ අනුගමනය කළොත් එබුදු කෙනාට පරම විමුක්තිය කරා යමුවන්ට බැරිකමක් නැහැ. යෝ ඉමාස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛස්සන්තං කරිස්සති අප්‍රමාදීව ධර්ම විනය ඔස්සේ වැඩ කිරීමෙන් ක්‍රියා කිරීම නිසා ඕනෑම කෙනෙකුට ජාත් ජරා ව්‍යාධි මරණ සියල්ල නැති කිරීමෙන් ලබන පරම විමුක්තිය කරා යමුවන්ට බැරි කමක් නොවන බව අවධානෙන් දේශනා කරන් පිදුනා ඊන්සානි වික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බොහෝසෙන් එක විහාරගේම වැඩ සිටමින් උන්වහන්සේගේ නිබද නිරන්තරයෙන් ආවා ධනුශාසනා ලැබෙමින් ජීවිතේ පන්නලේ ලබන් තිදුනි පෞරුෂ ගුණාංග පෝෂණය කරගන් තිදුනි ඒ නිසා බව සදහන් කළ යුතුව තිබෙනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ජීවිතයේ ලෝකේ යථා තත්ත්ව නියම තත්ත්ව නියම ස්වභාවය ඇතිතතු ඇති සැටියෙන් අවබෝධ කරගත් නිසා Tamanගේ ජීවිත සංසාර ගමන පිටි කර ගැනීම අභිලාෂය ඔස්සේ එසේත් නැත්නම් පරම විමුක්තියක් අපේක්ෂා කොටගෙන මෙසේ පැවිදි බවට පත්වන් පිදුනා එසේ පැවිදිවර පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලා සමාත පුංචි කුඩා කාලේ පැවිදි වෙන විවගේ මධ්‍යම වයසේ වගේම මහලු වයසේ වයස් බේදයක් දක්වන්ත බෑ පින්වත්නි අද කාලට අනුව නම් කුඩා කාලේ පැවිදි බවට පත්වනොත් ඒ ධර්ම විනය මැනවින් ත්‍රිගුණ කිරීමට පුළුවන්කමක් ලැබෙනවා ජීවිතය ආලෝකවත් කරගන්න ඒ උස්සේ පුළුවන්කම ලැබෙනවා ඒ නිසා පින්වත්නි කුඩා කල පැවිද්ද උසස් කොට සැලකෙනවා කොහොම නමුත් එදා ඒ භික්ෂුන් වහන්සේලා අද සිටිනා භික්ෂුන් වහන්සේ බැලුවත් එකාතකින් සංසාර පුරුද්දොස්සේ කෙනෙක් පැවිදි බවට පත්වන්ට බැරි කමක් නැහැ. සංසාර පුරුද්ද කියන්නේ පෙර සසරදී පැවිදි වී සිටියද මේ ಗುಣධර්ම ප්‍රගුණ කළාද ස්වార్థේ පරාර්ථ වෙනමින් ජීවිතේ කැප වී තිබුණද සීල සමාධි ප්‍රඥා දියුණු කිරීමට යොමව සිටියාද ඒ සංසාර පුරුද්දොස්සේ මේ අත්භවෙත් කුඩා කලම පැවිදි වීමට ආශාසිතක් ඇති වෙනවා. සසර පුරුද්ද ඕකයි. හැම දෙයකටම එකwidehatකින් සංසාර පුරුදුකම් බලපෑමක් තියෙනවා. හොඳ දේ හොඳයි, නරක දේ නරකයි. කොහොම නමුත් පින්වත්නි සංසාර පුරුද්දොස්සේ කෙනෙක් පැවිදිවන්ත බැරිකමක් නැහැ. ඒ වගේම ජීවිතයේ යථාර්ථ ලෝක යථාර්ථය මේ අත්භවයේදීමත් අවබෝධ කරගෙන කෙනෙක් පැවිදිවන්ට බැරි කමක් නැහැ. පැවිදි වීමේ ඒකායන පරමාර්ථය මා මුලින් සඳහන් කළාස්සේම ඒ උතුම් වූ නිවන් සුව පසක් කර ගැනීමට සිතක් ශාන්තියක් වූ නිවන් මඟ අනුගමනය කිරීමයි. ඒ සඳහා යොමු වෙච්ච භික්ෂුන් වහන්සේ වෙනුවෙන් අවශේෂ ශ්‍රාවක පිරිස ශ්‍රාවිකා පිරිස ඒ කියන්නේ උපාසක උපාසිකා පිරිස නිබද නිරන්තරයෙන්ම උන්වහන්සේලා කෙරෙහි බැල්ම හෙළනවා එසේත් නැත්නම් සිව්පසෙන් උපස්ථාන කිරීම කරන අනුග්‍රහ දක්වීම පිණිසයි එකාතකින් භික්ෂුන් වහන්සේට අනුග්‍රහ දක්වන ඔබ ඒ තව පැත්තකින් ඒ අනුග්‍රහ දක්වීමත් සමගම ඔබත් ඒ නිවන් දොරට විවෘත කර ගැනීමට කටයුතු සලස්වා ගන්නවා කියන බවත් මෙහිදී කිව යුතුව පවතිනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ශ්‍රේෂ්ඨ නිර්වාණ මාර්ගය නිසි පරිද්දෙන් අවබෝධ කරගෙන කටයුතු කරන පිරිසක් ලෙස භික්ෂු සමාජයේ හඳුන්වන්නට පුළුවනි ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ දුවන ඥායපටිපන්නයි ඥායපටිපන්නයි කියලා එතකොට වදාලේ ඇයි නිවන් සුව පසක් කර ගැනීමට සතක් ශාන්තියක් වූ මඟ අනුගමනය කරන ප්‍රතිපත්ති මාලාව අනුගමනය කරන පිරිසක් වන නිසායි බුදුහාමුදුර වදාළේ සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයම් ආථාපි නිපකෝ බික්කෝ සෝ ඉමං විජ්ජතියේ ජතං අන්තෝ ජතා බහි ජතාදී වශයෙන් දේවතාවෙක් කවදින් පැවසූ දේට බුදුහාඳුරු දුන් පිළිතුර තමයි දේවතාවනම් කිව්වේ ඇතුළතත් පිටතත් නුයෙක් මාදලි ගැට වලින් සත්‍යා බැඳී සිටින මේවායින් ලිහා ගන්නෙ කොහොමද කින්ද මන්ද බුදුහාඳුරු වදාළෙකෙම මේ ලිහා ගන්න ක්‍රම වේදයේ මේකයි සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ නරෝ සපඤ්ඤෝ සපඤ්ඤෝ නුවණ තිබෙන මිනිසා කරන්නේ කුමක්ද? සීලේ පතිත්තාය සීලෙහි පිහිටන පින්වත්නි පළමුකොටම සීලවන්තේ බවට පත් වෙන සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් මෙතන චිත්ත නමෙන් හඳුන්වන් පිදුනෙකම ඒ තමයි සමාධිසිත සමාධිය කියන චිත්තේ ඒකාග්‍රතාවය සිතේ එකමුතු බව සංසුන් බව පින්වත්නි සතිපට්ඨානෙන් යුක්ත බව ඒ සමාධි සිතක් තුලයි පින්වත්නි භාවනාර්ථිත නබුරු කරගන්ත අවස්ථාව පෙළඹුණු ලබන්නේ නොසංසුන් සිතක් තිබෙන කෙනෙකුට මේ භාවනා වශයෙන් සිත දියුණු කරන්ට බෑ එසේනම් චිත්තේ කග්‍රතාව තිබෙන්න ඕන සංසුන් මානසික තත්ත්වයක් තිබෙන්න ඕන ඒ සංසුන් බව ඇතිවීමට නම් සීලයෙන් සමන්විත වන්න ඕන දුස්සීල කෙනෙකුට කෙනෙකුට පුළුවන් කමක් නැහැ සමාධි සිතක් ඇති කර ගන්නට එසේනම් පළමු කොට සීලෙන් සමන්විතව සමාධි චිත්තයේ දිනකොට චිත්තං පඤ්ඤංච ප්‍රඥාව දිනු කරන භාවයන් වඩන මෙතන පඤ්ඤා කියලා හඳුන්වන් තිදුනෙකෙම එකාත්කෙන් විශේෂ ආර්ථයක් බලතොත් ඒ තමයි විදර්ශනා ප්‍රඥාව විදසුන් නවන ඒ තවදුරටත් ජීවතොත් අනිත්‍යාදී වශයෙන් විශේෂයෙන් පස්සතේති විපස්සනා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් මේ මේ බාහිර විශ්වයේ වේවා සත්‍යා පුජ්‍යලයා නැමැති ලෝකයේ වේවා මේ භෞතික වස්තු වේවා සෑම දෙයකම යථාර්ථ නියම තතු ඇති තතු ඇති සැටියෙන් පසක් කර ගන්නා ඥානිය නුවණ පින්වත්නි විදර්ශනා භාවනාව විදර්ශනාවෙන් කරන්නේ කිම මේ ජීවිත යථා තත්ත්වය අවබෝධ කර ගැනීමයි නුවණින් සමන්විත වික්තුන් වහන්සේ තමන්ගේම ජීවිතයේ දෙස විදසුම් නුවණින් බලනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන පංචස්කන්ධයෙන් යුක්තයි මේ ශරීරය මේ ශරීරය තව විදියකින් බලතොත් තුඹසක් හා සමානයි මේ ශාරීරියේ නැමැති තුඹස තුල වාසය කරන දක්වල ලැබෙන එකාතකෙන් විසගෝර සර්පියෝ සිටිනවා. ඒ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ ආශ්විසෝපම සූත්‍ර වදාලි ගෝකයි. තවත් විදියකින් බලතොත් මේ ශරී මේ තුබසක්හා සමාන මේ ශරීර කෝඩුව තුළ තමයි මාගේ ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ දුක දුකට හේතු තණ්හාව ඒ නැති කිරීම නැති කිරීමේ මාර්ගය චතුරාර්ය සත්‍ය දේශනා පනවා වදාළේ මේ බඹයක් පමණ ශාරීරිය ආශ්‍රේ නිස්සරේ කොට ගෙනයි චතුරාර්ය සත්‍යේ පැනෙන්නේ එයින් අදහස් කරන්නේකම තමන්ගේම ජීවිතයේ යථා තත්ත්ව නියම ස්වභාවය නුවණින් කෙනෙක් අවබෝධ කර ගන්නව නම් එබඳු කෙනාට නිවන වැඩි ඈතක නෙවෙයි මෑතකයි කියන බව තමන්ගේම ශාරීරියේ නැමෙතුඹසේ යථා ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පින්වත්නි නුවණින් දකින කෙනෙකුට ඒ වගේ උපදින වෙනස් වෙමින් පවතින බව විනාශයටපත් වෙන බව නුවණින් අවබෝධ කරගත් කෙනෙකුට ඒ නිර්වා නිවන අවබෝධ කරගන්න අපහසුාවක් නැහැ නිවන් දෝට විවෘතයි ඒ නිසා තමන්ගේ සිරුර තුලින්ම මේ ලෝක යථාර්ථය අවබෝධ කරගෙන මේ නිවන කියන යථාර්ථ සත්‍ය සත්‍ය සැපත පරම විමුක්තිය ඔබටත් අපටත් හැමටත් අවබෝධ කරගන්නට පුළුවන්කමක් තිබෙන බව බුදුරජාණන් වහන්සේ අවධානින් දේශනා කරන් තිබුණා. ඒ බව අවබෝධ කරගෙන කටයුතු කරන පිරිසක් වශයෙන් මහා සංගරෝණ හඳුන්වන්ත පුළුවනි. ඥායපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ කියලා වදාළේ මේ අර්ථය ඔස්සේ කියන බව සිහි තබා ගත යුතුව තියෙනවා. පින්වත්නි, එසේනම් පින්කෙතක් වූ ඒ මහා සංගරුවනේ ආශිර්වාද ලැබෙමින් කටයුතු කරන පිරිස ওই පින්වත් පිරිසයි. උන්වහන්සේලා ආරක්ෂා කරගන්න ඕන භික්ෂු සමාජය පින්වත්නි ආරක්ෂා කළොත් තමයි ශාසනය හදා පවතුන් ලබන්නේ. ඒ ඥාය ප්‍රතිපන්න ගුණෙන් සෝභාමත් වූ ඒ මහා සංඝ රත්නය නැමැති සමාජය පින්වත්නි පෝෂණය කළ යුත්තේ කියන්නේ ඇයි සංඛ්‍යාත්මකව අද වෙනකොට භික්ෂූන් වහන්සේ අල්පයි ස්වල්පයි බොහෝම සුළු පිරිසයි ලංකාවේ ස්වභාවිත්වකයි පැවිද්දවන් වූ අල්පයි ස්වල්පයි පින්වත්නි පැවිදි වීමට දරුවෝද නැත එසේනම් කුංචි පවුල රත්තාන් කියන මේකට පෝඩාවට යටත් වූ අවිචාරවත් වූ ජන සමාජ ඇතම් දෙනා දරුවෝ දෙදෙන් දෙන්නේ හදන නිසා මේ ශාසනය පැවිදි වීමට කෙනෙක් දරුවෙක් යොමු කරයිද නැත එයින් සිදුවන්නේ කිම ශාසනයේ පරිහාන්තපත් වෙන ශ්‍රීලාංක මව් කුසක් තුළින් තමයි මේ ශාසනයේ වික්තු ශාසනයේ පින්වත්නි ප්‍රවර්ධනීයවන්ත යෙදෙන්නේ ඔබ දරුවෝ පූජා කළොත් තමයි. එසේනම් භික්ෂු ශාසනයේ අපි සුරකින්න ඕන භික්ෂු ශාසනයේ පෝෂණය කරන්ට ඕන ශාසනයේ ශාසනය කියන්නේ පින්වත්නි අනිකක් නෙවෙයි සීල සමාධි ප්‍රඥා සීල සමාධි ප්‍රඥා කියන්නේ ශාසනීයයි ඒ සීල සමාධි ප්‍රඥාව රඳා පවතින්නේ ගස්ගල් වල නෙවෙයි ගොඩනැගිලි වල නෙවෙයි භික්ෂුස් මේ මානව හදවත් තුළමයි එසේනම් ඒ සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කිරීමට නුවණින් කටයුතු කරන පිරිසක් වශයෙන් භික්ෂුන් වහන්සේ හඳුන්වන්ට පුදුවනි භික්ෂුන් වහන්සේ ඇතිතන ශාසනයේද ඇත ශාසනයේ ඇතිතන භික්ෂුන් වහන්සේද ඇත ශාසනයේ නැතිතන භික්ෂුවද නැත භික්ෂුව නැතිතන ශාසනයේද නැත පින්වත් පිරිස නැනවත් බුද්ධිමත් සිතාන්ත පින්වත්නි මේට වඩා දේශනේ දික්කරන්ත වෙලාව නෙවේ ඔබ අප සෑම දනාත්තම පුරු පුරුදු ඒ මහා සංගරුවනේ ගුණයක් අලලා තමයි අද මේ දේශනේ පවත්වන් තිදුනේ මේ උතුම් වෙසක් පොහෝ දවසේ මේ වෙසක් සමයේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිබඳ ඇල්මක් ගැල්මක් තිබෙන